භෝගාමේ උප්පජ්ජන්තු සාධම්මේ නාති අයම් පඨමෝ ධම්මෝ හිතෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මේ භෝමේ ලබ්ධා සාධම්මේන යසෝ මේ අභුග්ගච්ඡතු සාධම්මේ සාජාතේ සා උපජ්ජායේ විනිසී අයං දුක්ඛයෝ ධම්මෝ ඉස්සෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝගේ ලබ්ධා සා ධම්මේන යතං ලබ්ධා සාඥාති සා උපජ්ජායේවි චිරං ජීවානි දීගමද්ධායුම් පාලේමේති අයං චක්ඛතියෝ ධම්මෝ ඉස්සෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝමේ ලද්දා සා ධම්මේන යතං ලද්දා සා ඥාති සා උපද්ධායෙහි කිරං ජීවිස්වා දීගමද්ධායුම් කාලෙස්වා ආයත වේදා පරම් මරණ සුගතින් සග්ගන් ලෝකං උපපජ්ජාමි කියං චතුත්ථෝ ධම්මෝ ඉත්තෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මී ඉමේසං චතුන්නං ධම්මානං විස්සානං කංකානං මනාපානං දුල්ලභානං ලෝකස්මින් චක්කාරෝ ධම්මා පතිලාභාය සංවස්සන්ති ප්‍රඥාවන්ත කින්නතුනි තුම්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරත් නෝර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලයේ අනාථ පින්නිගේ සිටුවරයා දවස් දෙවාරයක් බුද්ධ වන්දනාවට යනවා. කවදාකවත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බුද්ධ සුකුමාලයි, ශාස්ත්‍රීය සුකුමාලයි දෙවෙනි මිනිසුන් දහම් ලෙසින් වෙහෙසටපත් වෙනෝයි මම නම් ප්‍රශ්න කරන්නේ කියලා හිතාගෙන ප්‍රශ්න කරන්නේ. නම් සරුවක්යන් වහන්සේ සුදුසු අවස්ථාවන් විදී අනාථ පින්ඩගේ සිටුවරයා අමතා විශේෂ දේශනා පවත්වන තියෙනවා. වේලාම සූත්‍රය වැනි දේශනා දැන් මේ සඳහන් වෙන ප්‍රාතිකාර්ම සූත්‍ර දේශනය දෙයම් බුදුරජාන් වහන්සේ එතුමාට දේශනා කරන දේශනාවක්. මේ දේශනාව සඳහන් වෙනවා බෞද්ධ මිනිසයන් විසින් බෞද්ධයන් විසින් හිතන පතන ප්‍රාර්ථනා හතරක්. බෞද්ධයන් විතරම දානාවේ කුසල් කරන්නේ පෙළඹී සිටින බැවින් ධාර්මිකව ධනෙ ප්‍රාර්ථනා කරනවා. එවාගෙම සද්ධා බුද්ධි සම්පන්න පිරිවර සම්ප්‍රත්‍යය ප්‍රාර්ථනා කරනවා. එසේම නිරෝගී දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා ආයුෂාවේ කෙලවර සුගති ලෝකයක උපදින්න ප්‍රාර්ථනා කරනවා. මේ කාරණා හතර එකක් එකක් ගානේ දුර්ලභ වූ ඉෂ්ට වූ කාන්තෝ මනාත වූ දුර්ලභ වූ කාරණා හතරක් බව පහදා දුන්න මේ සූත්‍ර පාඨයේ ධාර්මිකව ධනවත් කියන දුර්ලභ දෙයක්. යස පිළිවෙල සම්පන්න යසස පැතිරීම දුර්ලභ දෙයක්. නිරෝගීව දීර්ඝාස වීම දුර්ලභ දෙයක්. ආයු කෙලවර සුභකේත යන එක දුර්ලභ දෙයක්. මේ අතර මෙච්චෙනෙකුට ලැබෙනවා කියනවා නම් මේ කිතාම වැදගත් පුණ්‍යවන්තකමක්. නමුත් බෞද්ධයන් බලාපොරොත්තු වෙන්නට ඕනේ. ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. බලවත් ඡන්දය, බලවත් වීරිය, බලවත් චිත්තය බලවත් විමර්ශන නුවණ තේනවා නම් කරන්න බැරි දෙයක් ලෝකේ නැහැ. මහා සාගරයේ තියෙනලා ගොඩ වෙලා තියෙනවා මේ කියන ධර්මතා නිසා. මහා ජනක කුමාරයා හත් දවසක් තිස්සේ මහා මුහුදේ තියෙනලා ගොඩ උනේ බලවත් කුසල ඡන්දය, කුසල වීරිය, කුසල චිතය, කුසල විමර්ශන නුවණ නිසායි. නන්දේ කුමාරයා මහා මුහුදේ තියෙනලා ගොඩ උනේ ඒ විදිහටයි. විනයවරු වල මැද්දට පැනලා දම් පින්කම් කරන්න තරම් සමර්ථ උනේ ඔය ධර්මතා හතර සිතේ වඩා වර්ධනය කරගත්ත නිසායි. සමහර විට මායя පළවා හැරලා මායя ලැජ්ජාට පත්ව ලදානාදි කුසල් කරන්නත් බෝසතුන් වහන්සේ සමත්ුනේ ඔය ධර්මතා හතර නිසායි. බලවත් කුසල ඡන්දයේ කුසල වීරිය කුසල සිතා කුසල නිමාංශන නුවණ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉෂ්ඨ වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ ධර්මතා හතර අත්පත් කර ගැනීමට හේතු ධර්ම හතරක් තියෙනවා. ඒකයි මේක විස්තර කරන්නේ. සද්ධා සම්පදා, සීල සම්පදා, දාන ඥාන සම්පදා, පඤ්ඤා සම්පදා. මෙන්න මේ ධර්මතා හතර ධාර්මිකව ධනවත් වීමට යසෝ කීර්තියේ පැතිරීමට නිරෝගීව දීර්ඝාස නිදීමට සුගති ලෝකයේ ඉපදීමට මේ ධර්මතා හතර පිහිට වෙනවා හේතු වෙනවා එයින් සද්ධා සම්පදා කියන්නේ කුමක්ද කියන එක තෝරලා දුන්නා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ධර්මයේ ස්වාස්වාත භාව සංවරත්නේ සුගතිපන්න භාව යම් කෙනෙක් කඩපැත්තෙන් පිළිගන්නවා නම් මේකට කියන සද්ධා සම්පදා ඒ ශ්‍රද්ධා සම්ප්‍රදායේ තියෙන අවස්ථා හයක්. සද්ධාන ලක්ෂණ සද්ධාව, සම්පසාදන ලක්ෂණ සද්ධාව, ඕකප්පන ලක්ෂණ සද්ධාව, සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධාව, ආගම සද්ධාව, අධිගම සද්ධාව කියලා. එන්නේ සද්ධාන ලක්ෂණ සද්ධා කියන්නේ අපි හැමදාම කියනවා සිටිසෝගාසා. සමස්කාර පාඨය. නක්ඛුමේ සරණං වඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා භාවිතා කරනවා. ඒ හැම එකකින් මේ කෙරෙන්නේ තමන් අදපල්යෙන් බුද්ධ ධර්ම සංඝ රත්නත්‍රය පිළිගැනීමයි. මේ පිළිගැනීම තමයි සද්ධාන ලක්ෂණ සද්ධා. සම්පසාදන ලක්ෂණ සද්ධා විචක්ෂණ වඩා ප්‍රබලයි. තමන්ගේ හිතේ දුක කනගාටුවක් බියක් ඇති ගැනීමක් සන්ත්‍රාසයක් හිතේ චංචලයක් ඇති වුණොත් දේවාල ගාමියන් නැතුව සායිබබා කුමාරනි සාන්තුරයන් සොයන් දෙයක් නැතුව වෙන යම් යంత్ర මන්ත්‍ර ආදී බලිසොයිල් පස්සේ යන්නේ නැතුව බුදුගුණ දහම්ගුණ සඳුණ ආවර්ජනා කරමින් බෝධිසත්ව චරිත බුද්ධ චරිත ශ්‍රාවක චරිත බුදු බණ මේවා සිහිපත් කරමින් හිත පහදවා ගන්නවා හිතේ තියෙන දුක් දුම්න කනගාටු ගිය පැති ගැනීම යටපත් කර ගන්නවා අන්න යටපත් කර ගැනීම හරියට බොර වතුරට උදකා ප්‍රසාදක මණිකක් දැම්මම පෑදෙනවා වගේ හිත ප්‍රසන්න බවට පමුණවා ගැනීමයි. ඒ සඳහා දක්වන සද්ධාට කියන සම්පසාදන ලක්ෂණ සද්ධා. සම්පා සම්බෙන ලක්ෂණ සද්ධා කියන්නේ ඒකත් වඩා බලගත් සද්ධාවක්. ගංගාවක් දිගට තලා ගලාගෙන යනකොට ගඟට බහින්න බැරි බයෙන් දෙපැත්තේ කෙනෙකු පිරී ඉන්න අතරේ යෝධ පුරුෂයෙක් යකඩාවක් අරගෙන දඟදිය දෙදෑ කරමින් මෙතන මෙතන යනවා. අන්න ඒ වගේ තමයි දාන සීල භාවනාදී කුසල් රැස් කරන්නේ ඉදිරිපත් වෙන විට යම් යම් බාධාවන් ඇති වෙනවා. අසනීප සංහාරේ වෙන යම් කිසි බාධාවක් ඇති වුණා නම් ඒවාට පසුබට වෙන්නේ නැතුව ජීවිතය ගැනවත් නොබලා ඒ කුසල් කිරීමේ උද්‍යෝගීමත් ශ්‍රද්ධාවට කියනවා සම්පත් සම්බෙන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. ඒක අර මුල් දෙකට වඩා බලගති. අපේ බෝසතාණන් වහන්සේගේ බෝධි සම්භාරය පිළිබඳ බොහෝ જાතිවල බොහෝ ආත්මවලද මේක පැහැදිලිව සඳහන් කෙරේ. එකක් තමයි කබිරංගාර බෝධිසත්ව චරිතය. කබිරංගාර බෝධිසත්ව කාලයේදී බෝසතුන් වහන්සේ කුඩා කලපටන් දුගී මඟි අකරණයන්ට ධම්වතක් පැවැත්තුවා. දවසින් දවස මේ ධම්වත දියුණු වුණා. වෙනදානෙන් ධනෝපායනය කරමින් ශාස්ත්‍රණම් දෙනාට දිනපතා කෑම දීම ඇඳුම් පැළඳුම් දෙහෙත් මේ සෑම දෙයකින්ම දන් දෙනවා. ඔය අතර අද්දාකර්ෂයේ ගන්ධමාදන පරිවතෙහි නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි පසේ බුදු කෙනෙකුන් වහන්සේගෙන් දෙපින්ද පාතේ වැඩි අවදී සාන්දරේ. එවැනිකොට දිනෝ දහසක් ගෙනක් ඇවිල්ලා හිටියා දන් ගන්න. පසේ බුදුරජාණන් වහන්සේ ඉදා දාන්නේ වැඩුණොත් පිරිනුවම් පානවා. ඒක නිසා ඒ බව දැනගත්ත දිව්‍ය ලෝකයේ ඉහළම තැන ඉන්න වතුවාගේ දී පුත්‍රයා මෙතන ගිනි අඟුරුවලක් නැවුවා ශාලාවතයි පසේ බුදුරජාණන් වහන්සේට අතරේ. අතරේ නම් සරණ දිගපාල මහ ගිනි අඟුරුවලක් ඒක බලන්න බලන තරම්ම රසනේ. මේක කෑ ගන්න පටන් ගත්තා. නමුත් මේ උදාන අදහස් ඇති අර මුලින් සඳහන් කළානේ කුසල ඡන්දේ කුසල වීරිය කුසල චිත්තේ කුසල විමර්ශන නුවණ කියන හතරක් තියෙනවා කියලා ඒවා හිතේ දිනු කරගත්තේ කදිරාංගාරේ බෝධිසත්වයන් වහන්සේ එකාතකින් පිළිබත් පාත්‍රයේ කුයි අනිත් අතෙන් හැල්ලකුයි අරගෙන ආවා මේ ගිනි අඟුරුවන් ළඟට කල්පනා කළා මෙතන ඉබේ ගිනි අඟුරුවලක් නැවෙන්න බෑ මේ ගම්පින්කම් කරනවාට බාධා කරන මාර පාක්ෂික දේවතාවුන් එහෙම කෙනෙකුගේ වැඩක් වෙන්නේ නැති කවුරුනමුත් මවාපු කෙනෙක් සමාජ පිනේවා කියලා අහස දෙස් බැලුවා. ආහසේ බිලිසි බිලිසි සිටියා වසුවල් දිවි පුත්‍රයා. ඇතුවා තමන් කවුද? මම වසුවල් දිවි පුත්‍රයා. මේ විඤ්ඤාගුරුවල මෑගේ මක්නිසාද? දාන වරක් දාන. එළලාන් උන්වහන්සේ අභියෝගයක් කළා වසුවල් දිවි පුත්‍රයා ඔබ වගේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. 100ක් 1000ක් ආවත් මගේ දාන වලක්වන්න බෑ. මම දන්නේ නැති බලන්නයි කියලා අභියෝගයක් කරලා සත්‍යක්‍රියාවක් කළා. මං කුඩා කලපතන් මව්පියන් දුවතෙන් කළා. නිතිපන් සිල් මං රැස්සා, පොහොය අතිසිය රැස්සා. ලොව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පහළ වුණා සත්‍යයි. ඒ මහෝත්තමයන් වහන්සේලා දීපුදා දානාදී පාරමී තුරු බව සත්‍යයි. ඒ සත්‍ය බලෙන් මට මේ ගිනි අඟුරු මල ඇද්දෙන් ගිහිල්ලා මගේ දෑතින් මේ ධානි සිල්ලමන්ද සත්‍ය ලැබේවා කියලා ගන්න මේකට. මේක නම් පුදුම සිල්මක්. ඒ කියන්නේ බලාන හිතියා විශ්මිත උනා. අනේ මේ අපරාධයක් වෙන්න යනවා නේද කියලා. නමුත් උන්වහන්සේගේ ගුණස්කන්ධය අචේතනික මහ පොළොවට දැනුණා ගුණවන්තයාගේ ගුණය මහ පොළොවට දැනෙනවා අගුණවන්තයාගේ අගුණයත් මහ පොළොවට දැනෙනවා එනිසානි කලාබු රජුරු දෝෂී මාර්යා එවාගේම සුප්‍රබුද්ධ රජුරු නන්ද මානවක නන්ද යක්ෂයා කිංති මානවිකාව දේවදවත් දෙරුන් ආදී පොළොවකලා නාපාට ගියා තැන බොරුවක් එනෙයිනේ මේ මහෝත්තමයන් මහන්සිය මතු අනාගතයේදී බුදු වෙලා බුදු වෙන්න පහළ වෙන දවසේදී සත්තුම පියුම් කන්නේගේ සිතුම් සීතපතු පිළිගන්න සුදුසු භාග්‍යවන්ත බව ප්‍රසාදකයක් වශයෙන් ගිනියගොරුවල නැද්දෙන් සත රෝධයක් තරම් විශාල නෙළුම් මලක් පහළ වෙලා සිරිපතුල පිළිගත්තා. පස්වනක් හේතුන් දෙනෙතින වතේ බුදුරජාණන් වහන්සේට දානය පිළිගන්න ගාථාවකින් ආරාධනය කළා. කාමම් පතාමි නිරයන් උද්ධපාදෝ අවන්තිරෝ නානරියන් පරිස්සාව නන්ද පින්දම් පටිග්ගහ ස්වාමීනි මගේ ඉතේ අසුකුරු වෙලා මා උඩුකුරු වෙලා රැස්නක් කමක් නැහැ මගේ ශරීරයේ අඳුනියාගුරුවන් බාටපත් වෙනා කමක් නැහැ කියලා මම අඟුරු වල මැදට පැන්න ස්වාමීනි මට මගේ දන් පැලට තනිමිනේ පින් කෙටට දන් නොදීන්න මට පුළුවන් කමක් නෑ ස්වාමීනි මට අනුකම්පාවෙන් මගේ දාන පිළිගන්න තේක්වා කියලා දානි පූජා කරනවා රසේ බුදුරජාණන් වහන්සේ ඉච්ඡිකාන් සත්‍යයන් තුනියම් සම්බුනේ සමිජ්ජතුවාගේ ගාථා දෙකෙන් අනුමෝදනා දේශනා කරලා බලා සිටිද්දී මහසෙන් ගැදියා. දිනෝ දහසක් දෙනා සාදුකාර දෙනේ මහා උද්ඝෝෂණයක් කළා. බෝසතුන් වහන්සේ උන් ඥාන කළ කිව්වා සත්පුරුෂයනි පින්කම් කරන්න බය නොවෙත්වා මං ජීවිතය ගැන නොබලා පැන්නා මා හතුරුණු ධර්මයේ මට පිහිට වුණා එනිසා මා මේ සිද්ධ කරගත්ත උදාර කුසලයේ ඔබ සෑම දෙන අනුමෝදන් වෙත්වා මම අනාගතයේදී ලෝතුරා බුදු වෙලා මේ සියන ලෝකවාසී ගින්නෙන් දැවෙන සත්‍යයන් අමා මහ නිවන් පුර ලන්නට බුදුබා පිණිස මේ කින හේතු වේවා කියලා ගොඩ වුණා මෙන්න මේ වාගේ සෙන්කම් කිරීමේ උද්‍යෝගීමත් ශ්‍රද්ධාවට කියනවා සම්පස්කන්ධන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. පොල්කප්පන ශ්‍රද්ධාව කියන්නේ දහයා ගොඩක ඉන්න සිටේ වඩ තියෙන වැටෙනවා. මඩේ ඉන්න සිටේ වඩ තියෙන වැටෙනවා. ළඟට ద్వාරයක ඉදිකඩුල්ලේ කියලා ඉන්ද්‍රකේයයක් හිටවලුවා. හතර වෙනක් පොළවේ හිටවන හතර වෙනයි පොළවෙන් උඩට තියෙන එක ශක්තිමත් දැලයක්. එක්කෝ කියඹලා හරයක් නැත්නම් නාගත් හරයක් නැත්නම් ඇහැලා හරයක් වැනි හර ඇති විශාල කණුවක් තමයි ඉන්ද්‍ර කේලේ හැටියට හිතවන්නේ ඇතෙකුටවත් මේ ගලවන්න බෑ හාස්පසින් සිවුද්දිගෙන් යන ඡද මාරුකේකට සොලවන්න බෑ මේ ඉන්ද්‍ර කේලේ ඒ වාගේ යම් කෙනෙකුගේ හිතේ බුද්ධ ධර්ම සංගත සාක්ෂාත්‍රයේ කෙරෙහි කිසිම හේතුවකින්වත් සොලවන්න බැරි ස්ථිර ශ්‍රද්ධාවක් පිහිටියා නම් ඒකට කියනවා ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. ආගම ශ්‍රද්ධා කියන්නේ බුදු වීමට, සතේ බුදු වීමට, අගසව මහසව ආදී තනතුරු ලැබීමට නියත වෙච්ච උත්සමයන් ඉන්නවානේ. ඒ උත්මන්ට භවයක් භවයක් පාසා අනුන්ගේ උපදේශයක් නැතුව දම් පින්කම් කරන්න ශ්‍රද්ධා පහළ වෙනවා. ඒකට කියනවා ආගම ශ්‍රද්ධාව කියලා. සෝවාන් ආදී මාර්ගඵලාභයෙන් උතුමන් දෙපියටන ශ්‍රද්ධාවට කියනවා අධිගම ශ්‍රද්ධාව. ඒකට අවස්ථා ප්‍රසාදය කියලා කියනවා. අවස්ථා ප්‍රසාදය. මාර්ගයේ පුත්‍රයාටවත් ඒ ශ්‍රද්ධාව හොලවන්න බෑ. දිනක් සරත් නුවරදී සරුවක්යන් වහන්සේ සූරම් බට්ට කියන මානව කෙනෙකුට බණ කියලා සෝවාන් වෙලා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ටික වෙලාවකින් මෙන්න බුදු කෙනෙක් ආවා. ඇවිල්ලා කියනවා මානවකේ මම නිශ්චල බණක් කිව්වා නේද සීල සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. නෑ සියලු සංස්කාර අතරින් සමහර සංස්කාර නිත්‍යයි සත්‍යයි ආත්මයි කියලා පිළිගන්නයි කියන්නේ. මේ සූරම්බත් මානුතුමා කල්පනා කළ බුදුරජාණන් වහන්සේලාට වචන වර්ධින්නේ නැහැ. සැකයෙන් දේශනා කරන්නේ නැහැ. නැවත සංශෝධන කරන බණපදුන් වහන්සේලාට නැහැ. මේක නම් බුදු කෙනෙක් වෙන්න බෑ. කියලා එකපාරට සමුන් කවුද කියලා. වසවර්ධිය පුත්‍රයා මොන කොලොක්කමක් කළත් බොරු කියන්නේ නැහැ. ඒවා මම වසවර්ධීය පුත්‍රයා කියලා. එතකොට අසුරු තුනක් ගානේ කියවා වසවර්ධීය පුත්‍රය. ඔබගේ 100ක් 1000ක් ආවත් මගේ පිළිගැනීම කොළවන්ත බෑ කියලා අසුරු තුනක් ගානකොට උන් අසුරු දහන් වුණා. මෙන්න මේ වාගේ සොලවන්න බැරි සීල සද්ධාවක් මාර්ගඵලාදීන්න බැහැදේනවා. දැන් මේ අනුව සැලක බැලීමේදී මේ කය ආකාරي සද්ධාව යම් කෙනෙකුගේ හිතේ සිහිතයනම් ඒ සද්ධාවන්තය සත්‍ය වශයෙන්ම ධාර්මිකයි. ධාර්මික දැයින්ම ඔහු අප්‍රමාදව තමන්ගේ ජීවනයේ කටයුතු වල යෙදෙනවා. එනිසා ධාර්මිකව ධනවත් වෙනවා. ශ්‍රද්ධාව නිසාම යසස කීර්තිය පැතිරෙනවා. ශ්‍රද්ධාව නිසා වැඩි වැඩියෙන් කුසල් කිරීමෙන් නිරෝගී සුවය දීර්ඝවසේ ලැබෙනවා. ශ්‍රද්ධාව නිසාම කළ කුසල් දෙලෙන් සුගතියකට යන මෙන්න පළමුවෙනි හේතුව. දෙවෙනි කාරණය සීලවන්ත බව, සීල සම්ප්‍රදාය. බෞද්ධයෙක් විසින් රැක්නා නිත්‍ය සීලයක් පිරිසුදු ආරක්ෂා කර ගැනීම සීල සම්පදායයි. සීලයක් ආරක්ෂා වෙන්න ඕනේ ක්‍රම 8කට. අඛණ්ඩ, අච්ඡේද්‍ර, අසබල, අකල්මාස, බුද්ධිස්ස, විඤ්ඤුප්පසත්, අපරාමර්ථ, සමාධි සංවත්නික සීල. අඛණ්ඩ කියන්නේ ශික්ෂාපද සමාදන් වූ ශික්ෂාපද අතුරින් මුලින් අගින් කඩානගෙන රැකීම. අච්ඡේද්‍ර කියන්නේ නැගින් ශික්ෂාපදයක් හදාගන්න නැතුව රැකීම. අසබල කියන්නේ තේලිය සිතපද සඳහා නොගැනීම. අසල්මාස කියන්නේ තනින් තනින් සිතපද දෙන්න නොගැනීම. බුද්ධිස්ස කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂා නොකිරීම. විඤ්ඤාණපසත් කියන්නේ බුද්ධ ආදී උතුමන් විසින් ආරක්ෂා කළ අයුරින් සීලය රැකීම. අපරාමර්ථ කියන්නේ දිව්‍ය මනුෂ්‍යාදී භව සම්පත් නොපැතීම. සමාධි සංවත්නේ කියන්නේ හැම තැනකදීම චිත්ත සමාධිය ලැබෙන හැටියට සීලය පිරිසුදුව රැකගෙන සිටීම. මේ විදිහට සක්නාන්ද සීලයට කියන සීල සම්පදාය. ඒ සීල සම්පදාය යම් කෙනෙකුගේ సంతාන හොඳින් පිහිටා සිටිනවා නම් සද්ධා සම්පදාවත් හොඳින් තියෙනවා නම් තැනැත්තා බොහෝම ධාර්මිකයි. සීලය නිසාම දුස්චරිත වලින් වැළකීලා ධාර්මිකව ජීවත් වෙනවා, දැහැමි ජීවනෝපාය සිදු කිරීමෙන් ධාර්මිකව ධනවත් වෙනවා. එවාගෙම තමන්ගේ සීලය නිසාම යශෝකීර්තිය ලැබෙනවා. සීලය නිසාම කුසල් කිරීමෙන් නිරෝගී සෝය දීර්ඝායුෂ වැඩෙනවා. සීලය නිසාම සුභති සරායන වෙනවා මෙන්න දෙවෙනි හේතුව. තුන්වෙනි කාරණේ ත්‍යාග සම්පදාව. ත්‍යාග සම්පදාව කියන්නේ විගතමල මැච්ඡේනේන තේසසාගාරං අධ්‍යාවසති. හැමදාම හිතන උදේ නැගිට ගමන් ආකාරයමක් අර දී ගන්න ලැබේවා. අර පරිත්‍යාග කුසල චේතනාවෙන් නිතර දවස ගෙවනවා. මුත්තකාගෝ තමන් යම් කිසි දෙයක් දෙනවා නම් හද තුලින් මේක පරිත්‍යාග කරනවා. පයක පාණී අත හොදාගත්තා වගේ තෘෂ්ණාවක් නැතුව දන් දෙනවා. යාත යෝගෝ කවුරු හරි ඇවිල්ලා මේම තරවගේ වුණ කිව්වොත් නැතේ නොකිය ඒ දේ සිද්ධ කර දෙනවා. වස්සාගරතෝ නිතරම අනුමත දෙදා ආදීනේ පුරුද්දට කරගන්නේ. දාන සංවිභාග රතෝ තමන් හරියම්බ කරන දෙයින් අග්‍රදානය දෙනවා තමන් අනුභව කරමින් වෙනකොට උනක් දෙනවා ඒ කර්මයට පරිත්‍යාගයේ පුරුදුනම් ඒකට කියනවා ත්‍යාග සම්පදා ඒ ත්‍යාග සම්පදාව නිසා අර සද්ධාවත් සීලයක් දෙකේ පිහිටාගෙන ත්‍යාග සම්පත්තියේ පුරුදු කිරීම නිසා ධාර්මිකව ධනවත් වෙනවා වතුර දෙකෙන් ගන්න ගන්න අලුත් වතුර උනන්නා වගේ Tamanne වැඩි වැඩියෙන් ආදායම් මාර්ග උදාපත් වෙනවා. ඒ නිසා ධාර්මිකව ධනවත් වෙනවා. ඒ ත්‍යාග ශ්‍රද්ධා සම්පදා වගේම ත්‍යාග සම්පදා නිසා යසෝ පීරිතේ සැකරෙනවා. ඒ වගේම නිරෝගී දීර්ඝාසී ඉඳිනවා ආයු කෙලවර සුභතියට කරා. මේ තුන්වෙනි හේතුවයි. හතරවෙනි එක ප්‍රඥා සම්පදාවයි. ප්‍රඥා සම්පදානමින් දේශනා කොට වදාලේ සෑම දිනාගේ චිත්ත සංකාන අඳුරු කරන ධර්මතා පහක් තියෙනවා. මෙන්න මේ ධර්මතා පහ මන පවත්වා ගැනීමේ ප්‍රඥාවයි. මොනවද මේ ධර්මතා පහ කියේ? කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීනමින්ද නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය සහ විචිකිච්ඡා නීවරණය. ඒ පස් දෙනාගෙන් එකෙක් එක්කෙනෙක් හරිය හිතේ පහළ වෙනකොට හිත අඳුරුයි. හිතට යථා තත්ත්වය වැටෙන්නේ නැති වෙනවා. කලිය තුනක යුදේ අමතක වෙනවා තේරුම් ගන්න නොහැකි වෙනවා. මේ පස් වෙනා යටපත් කරන්නට කාමච්ඡන්ද නිවර්ණය කියන එක යටපත් කරන්න පිළිකුල් භාවනා පුරුදු කරනවා. දෙතිස් කුණකොත්තාසය යනහා දසාසු වේනෙහි කරනවා. ඒකෙන් ලැබෙන නුවණ ප්‍රඥා සම්පදායයි. ව්‍යාපාදයේ කියන එක යටපත් කරන්න මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වඩනවා. එයින් ලැබෙන ආභෝධයේ ප්‍රඥා සම්පදායයි. සීල මිද්දේ මැන පවත් ගන්න ආලෝක සංඥා වඩනවා. සාත්‍රි කාලේ දවල් කාලේ වගේ හිතාගෙන ආලෝකය අරමුණු කරනවා. එයින් ලැබෙන ආභෝධයේ ප්‍රඥා සම්පදාය. බුද්ධස්ස සූක්ෂමයේ මැනපවත් ගන්නට සමන් රත්නා සීලය පිළිබඳ වැඩිම ඉගෙන ගන්නවා ආනාපාන සතිය වඩනවා. එයින් ලබා ගන්නා ආභෝධයේ ප්‍රඥා සම්පදාය. විචිකිච්ඡා මැඩකවැත්ීමට බුදුගුණ දාම් ගුණ සංගුණ වැඩි වැඩියෙන් පුරුදු කරනවා බුදුගණ ඉගෙන ගන්නවා. එයින් ලැබෙන ආභෝධී ප්‍රඥා සම්පදායයි. මෙන්න මේ කියන පංච නීවරණ යටපත් වෙන හැටියට තමන්ගේ සිතේ යෝනිසෝ මනසිකාරය ඒ කියන්නේ භාවනා මනසිකාරය පුදු කරගන්නවා නම් එයින් ලැබෙන ආභෝධයේ ප්‍රඥා සම්පදාව නිසා සදා සද්ධාවන්තයේ සීලවන්තයේ ත්‍යාගවන්තයේ කියනවා. ප්‍රඥා සම්පදාය සියල්ලට වඩා ප්‍රධාන වෙනවා. ප්‍රඥා සම්පදායට තැනැත්තා නුවණින් යුතුව ආදායම් මාර්ග නිසිතේ පවත්වා ගැනීමෙන් දැහැමින් ධනවත් වේවා. ඒ වගේම යසෝ කීර්තිය වැඩි වේවා. නිරෝගී දීර්ඝාසී වෙනවා ආයු කෙලවර සුගතියකට යනවා. අනාථ පින්නිගේ පිටුවරයා ඔය සම්පත් හතරෙම යුක්ත කෙනෙක්. එතුමා ප්‍රඥා සම්පන්නයි, ත්‍යාග සම්පන්නයි, සීල සම්පන්නයි, සද්ධා සම්පන්නයි. එනිසා එතුමා ධාර්මිකව ධනවත් වූ කෙනෙක්. එතුමාගේ අශෝකයේ මනලොව දෙව්ලොව පවා පැතිරීසිය කෙනෙක්. එතුමා නිරෝගීව දීර්ඝාසනින් කෙනෙක්. එතුමා ආයු කෙලවර තුසිත දිව ලෝකයට නියත වූ කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ඥානය කියන ගුණාංග හතර ඇතිව ධාර්මිකව ධනවත් වූවා නම් යමෙක් ඒ තැනැත්තාට ජයග්‍රහණ හතරක් සිදු වෙනවා. ජයග්‍රහණ හතරක් සිදු වෙනවා. පළවෙනි ජයග්‍රහණය තමයි තමන්ගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් සේවක සේවිකාවන් සමග තමන් සැප විඳිනවා. ඒ කියන්නේ සුදුසු පරිද්දෙන් ආහාර පාන ඇඳුම් පැළඳුම් යාන වාහන මිල මුදල් දේදොර පරිහරණය කරනවා. සම ජීවිත ව්‍යවස්ථාවක් ඇතුව. ඒ කියන්නේ හරි හම්බ කරන දේ හතරට බෙදලා හතරෙන් එකක් පරිභෝගයෙන් ප්‍රයෝජන ගන්නවා. හතරෙන් දෙකක් කර්මාන්ත වල යෙදෙනවා. අනිත් අතරින් එක අනාගතය බලා සංපත් කරනවා. ඒකයි සම ජීවිතතාව. ඒ විදිහට සංපත් ඉඳීම පළවෙනි ජයග්‍රහණයයි. දෙවෙනි ජයග්‍රහණය සතුන්ගෙන්, සොරුන්ගෙන්, ජින්නෙන්, ජලයෙන්, අපේ ඥාතීන්ගෙන් යම් යම් ආපදාවක් ආවා නම් නඳු අප කරදර ආදියක් ආවා නම් තම ප්‍රඥාවෙන් යුක්ත දැනින් ශ්‍රද්ධාවක් සීලයක් ත්‍යාගයක් යුක්ත කෙනෙක් දැවි ඉක්මන් නොවි කලබල නොවි පරිගැනීම් චේතනාවලින් තොරව ඒ වගේ ධර්මයේ වැය කරමින් එනම් හිතේ ජයග්‍රහණය කරනවා. ඒක දැනගන්න. තුන්වෙනි කාරණය බෞද්ධයෙකු විසින් යුතුයකම් පහක් විශ්ව සිද්ධ කරන්න තියෙනවා ඒක පාම කරගන්න. ඥාති බලි, අතිති බලි, සුභපේත බලි, කාජ බලි, දේවතා බලි කියලා. බලි කියන්නේ යුතුයකම්. ඥාති බලි කියන්නේ තමන්ගේ මවපස පියපස තියෙන ඥාතීන් නිසිසේ අවශ්‍ය දේ සංග්‍රහ කරනවා. යටත් ත්‍රිත්වයෙන් මෛත්‍රී වචනින් හරි සංග්‍රහ කරනවා. ඒ ඥාති බලය. අතිත බලය කියන්නේ තමන්ගේ නිවසේට ආගන්තුක එනවා නම් හිතවත් අහිතවත් දිහිතයිදී කවුරු නමුත් ඒ අත්යන් අවශ්‍ය කෑම දීන දෙයේ නිලමුදල් හැම දෙයකින්ම යුතුයකම් ඉෂ්ට සිද්ධ කරනවා. ආගන්තුක සත්‍යය භූම ගෞරවයෙන් සිදු කරනවා. සතුලේකාවත් ආගන්තුක සංග්‍රහ සිද්ධ කරනවා. ඊළඟට රූපේක බලය කියන්නේ මේ පරිලෝකයේ අයත සිල් පමුණුවනවා. රාජබලය කියන්නේ රජදරුවන් වෙත පාලක පක්ෂයේ වෙත ආදායම් බදු දෙවීම හා නීතිගරු පක්ෂයේ සැප අනුගමනය කිරීම. ඒක රජවරුන් කරන ගෞරවයක් යුතුකමක්. සුද්ධ ප්‍රේත බලය එවාගෙම දේවතා බලය කියන්නේ Taman ආරක්ෂක දෙවි දේවතාවෝ ඉන්නවා. ග්‍රාම ආරක්ෂක, නගර ආරක්ෂක, දීප ආරක්ෂක, අසාධි වශයෙන්. මේ දෙවි දේවතා මුදිතා පින් පමුණුවනවා. ඒ කියන්නේ කාරණා පහ සඳහා ධනෙ වැය කරනවා. ඒකත් ජයග්‍රහණය. හතරෙනි ජයග්‍රහණය තමයි ජේතේ සමන බ්‍රාහ්මණ කන්ති ශෝරච්චේ නිමිත්තා වඳක් ප්‍රමාද ප්‍රතිහෙරතා ඒකමත්තානන්දමෙන් ඒකමත්තානං සමෙන් ඒකමත්තානං පරිනිබ්බාසං චේතේසු බුද්ධක් විසන්දක්ෂණං පටිච්චේති කියලා සිල්වත් ගුණවත් සවිද්දෝ ඉන්නවා ඒ සිල්වත් ගුණවත් සයදුතුමන් මන ප්‍රමාදයන් යටපත් කරගෙන ශාන්තිය මෛත්‍රියේ ගුණය දරාගෙන තම තමන්ගේ ආත්ම දමනය කරගන්නේ වැඩි වෙනවා. උන්වහන්සේලාට සීවර පින්දපාත සේනාසන ගිලවන ප්‍රත්‍ය කියන යම් කිසි පතේකින් පරිත්‍යාග කිරීම උද්දග්ගික දාන දස්කරාව තියෙනවා. උද්දග්ගික කියන්නේ තම ඉහළ බලා යන උසස් භාගයට පැමිණෙන දාන පරිත්‍යාගයෙන් සිද්ධ කරනවා. හරි දාන දක්ෂිනාවක් තියෙනවා. දැන් තිරසන් පැදගොඩ දුගී මාගේ අසරණේකට දෙන දාණයට දාණය කියලා ඒකට මේ දක්ෂිනාව කියන්නේ දක්ෂිනාව කියන්නේ සිල් උතුම්දි පිරිනමන පරිත්‍යාගයටයි. දාන දක්ෂිනාව. ඒක අතරෙහි ජයග්‍රහණයයි. දැන් මේ විදිහට දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිත මිතුරන් සේවක සේවිකාවන් හා Taman සැප විඳීමේ සඳහා එවාගේම ආපදාවන් සඳහා ධනෙ වැය කිරීම සඳහා යුතුයකම් පහ සිද්ධ කිරීම සඳහා ධනෙ වැය කිරීමත් දාන දක්ෂිනාවන් සඳහා දානේ වැය කිරීමෙන් සිට සතර ආකාර ධනෙ පරිත්‍යාගය ධනෙ යෙදවීම නිෂ්ඵල ධනෙට යක් නෙවේ. එමත් නිසා දෙක නුවණින් සිද්ධ කරන්නේ. දෙමෝපියන්ගේ සැලකන්නේ තෘෂ්ණාවෙන් නෙමෙයි. සහෝදර සහෝදරියන් දූ දරුවන්ගේ අමු දරුවන්ගේ තේරක සේවිකයන් සැලකන්නේ තෘෂ්ණාවෙන් නෙමෙයි. එන සැලකන්නේ තමන්ගේ සිතේ මෛත්‍රී කරුණා පිහිටුවාගෙන පරිත්‍යාගශීලී ගුණය ගොමි. දෙමෝපියෝ දෙන්න අපට මේ විදිහට සැලකුවා ඒ දෙමව්පියෝ දෙන්න අපේ දෙවියෝ, අපේ බ්‍රහ්මයෝ, අපේ මුල් ගුරුවරු, අපේ පින්කෙත අපි සැලකන්නට ඕනි කියන කරුණාවෙන් මෛත්‍රියෙන් ඈත්තන්න කෑම දීම ඇඳුම් පැළඳුම් ලේපේත් නැහැම දේ කියන සංග්‍රහ කරනවා. ඒ සංග්‍රහ කරනකොට හැම වෙලාවෙම මේකේ බලපවත්වන්නේ යෝනිසෝ මනසිකාරය. අපි කරුණාවෙන් මෛත්‍රියෙන් ගෞරවයෙන් නුවණින් කරන මේ උපස්ථානයේ දෙමව්පියන්ද, දූ දරුවන්ද, සේවක සේවිකාවන්ද දිව්‍ය ඖෂධයක් වැනි වේවා. මෙයන් සිතේ කුසාසිත පහළ වේවා. පිටිපන් සේ ලක්ෂිතා පොහයාට සේ ලක්ෂිත්වා ආයු වර්ණ සපබල ප්‍රඥාවෙන් වැඩෙත්වා. මෙලොව පරලොව ජයගෙන සසර දුකින් මිදී නිවන් දැකීවා. මට අසවල් බෝධියෙන් නිවන් පිණිස මේ උපස්ථාන පින හේතු වේවා. මේ වාගේ හිතාගෙන දරුවන්ට ඥාතීන් දෙමව්පියන් සැලකනකොට ඒක විශාල පිනක් ඒක පුණ්‍ය නිදානයක් වෙනවා. ඔය වගේම රජදරුවන් සාදානම් බදු දෙවියන් ආදී දේවල් නඳුහබ කරදර ආදී තැන්වල ධනෙ වැය කරනකොට හිතන්නට පුරුදු වෙන්න ඕනේ. මේවා කරන්නේ පරිත්‍යාගයක්. මේ මගේ පරිත්‍යාගයෙන් මේ ඇත්ත සපවත් වෙත්වා. ඒ ඇත්තන්ද කුසල්කේ ප්‍රාණ වේවා. මතුමත්යේ සුගති පරාණේ නිවන් දකිත්වා. ඒ වාගේ යෝනිසෝ මනසකාරයෙන් ඒ ආපදාවන් ඉදී ධනෙ වැය කිරීම කුසලයක් වාට පමුණවා ගන්න පුළුවන්. ඒ වගේම ඥාතීන්ද සැලකීම, ආගන්තුකයන්ද සැලකීම, පරලෝකීය ඥාතීන්ද පින්දීම, දෙවියන්ද පින්දීම, රජදරුවන්ද සැලකීම ආදී දේවල දෙදී අර වගේම කුසලයේ කුසල් කුසින් ඒවා කරන්නට පුළුවන්. කුසල් කුසින් සිදු කිරීමෙන් ඒක විශාල පුණ්‍ය නිදානයක් වෙනවා. ඒ වගේම සිල්ලුතුන් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කිරීමත් විශාල කුසලයක් වෙනවා. අපේ සෑමින් සෑමින් උපයාසකයා පරිත්‍යා කරන මේ දාන වස්තු මේ සිල්ලුතුන් වහන්සේලාට දී ඖෂධයක් අමාවුසුවක් වැනි වේවා ස්වාමින් වහන්සේලාට ආධිවර්ණ සසබල ඥාන වැඩිලා සීල සමාධි ප්‍රඥා ගුණ මෝරලා ධ්‍යාන විශ්වා මාර්ගඵල නිවන් ලබන්න අපේ මේ උපස්ථාන උපකාර වේවා අපටත් ඒ කුසලයේ අසවල් බෝධිය නිවන් පිණිස වේවා කියන මේ මනස කාර්යයේ සිල්ලුතුන් සැලකීමේද මහා කුණ නිදානයක් වෙනවා ඒතකොට බුදුරජාණන් වහන්සේ දැන් අනාථ පිළිවි සිටුවරයාට මේ කාරණා 12ක් දේශනා කළා. බෞද්ධයෙකු විසින් හිතෙන පතන යහපත් පැතුම් හතරයි. දහමින් ධනවත් වීම, යසෝ කීර්තිය සැපීම, නිරෝගීව දීර්ඝාසයෙන් වීම, ආයුෂනර සුගතියේ යාම හතරයි. ඒ සඳහා හේතු වෙන සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා හතරයි අටයි. එයින් ලැබෙන ජයග්‍රහණය තමන්, දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, දූ දරුවන් හිත තුළින් හිත නිතුලන් සේවක සේවිකාවන් සැපරිඳීම එක ජයග්‍රහණයක්. ආපදාවන් විදී කම්පා නොවේ ධනේ වැයකොට ජය ගැනීම දෙක. යුතුයකම් පහ ඉෂ්ට කිරීම තුන දාන දක්ෂිනාවන් පිරිනැමීම පහතර. මේ මේ කාරණා 12ම ඒ අනාථ පිළිගේ සිටුවරයාගේ ජීවිතයට සම්බන්ධයි. එතුමා ධාර්මිකව ධනවත් වූ කෙනෙක්, යසෝ පිළිසිය කෙනෙක්, එවාගේම දීර්ඝාසෙන් දෙ කෙනෙක්, සුඛිත ජීවි ලෝකෙට නියත වූ කෙනෙක්. එතුමා සැබෑ ශ්‍රද්ධාවන්තයෙක්, ශීලවන්තයෙක්, ත්‍යාගවන්තයෙක්, ඥානවන්තයෙක්. එතුමා සැබෑ ජයග්‍රහණයේ අත්කරගත් කෙනෙක්. එතුමා සමන් සැපෙමින්ද දෙමව්පියන් දූ දරුවන් සේවක සේවිකාවන්ට සැපයට පමුණවා ගත්තා. නිකන් මේ මාර්ගඵලාදීන් වාටපත් කරගත්තා. එවැන්ගේම තමන්ගේ ධන භාණ්ඩාගාරයේ හිස්සු වේලාවේදී පවා අකම්පිතරයෙන් ජයගන්න සමත් වුණා දේවතාවෙක් පවා දමනය කළා. එවැගේම යුතුයකම් රටේ අභිවෘද්ධිය සඳහා යුතුයකම් ඉෂ්ට කළා. එවැගේම දාන දක්ෂිනාවන් අපමණ සිද්ධ කළා. ඒ කාලේ පරිත්‍යාගශීලීන් වෙන් ප්‍රධානත්වයේ දැරිය අනාථ සිල්ලි සිටුවර එකවර 54 කෝටියක් ධනෙ වැය කළා. තමන්ගේ ගෙදර නිසුකතා 200 2000ක් සංඝ පිරිසට ආගන්තුක දාන පනවල තිබුණා. දවස දෙවාරයක් බුද්ධ වන්දනාවට ධර්ම ශ්‍රවණයට යනවා. දිනපතා දම් පින්කම් කරනවා. එවැගේම මාසෙට 8000ක් හේවත් සමාදන්ව රකින්නා සේවක සේවිකාවන් දෙක ඇතුව ඔය වාගේ පුදුම පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන එතුමා ආයුෂාගේ කෙළවර දුකිත ජීවිතෝක උත්පත්ති ලැබුවා. එහි නවතින්නේ එහි ආවත ඉඳගෙන ඉහළ ඉහළට ගිහින්න ධර්ම ලෝකات එකින් එකට ඉහළට ගිහින්න සුබතින් එක බමතලයේදී අනාගාමී වෙලා සුද්ධ ආවාසයට යනවා. සුද්ධාවාස පහේමත් එකින් එකට සැප විඳලා ඉඳලා අසනිතාවට ගිහිල්ලා කල්ප 30000කින් 31000කින් පස්සේ අරිහත්ත්වයට පත් වෙලා නිවන් අදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවේ එතුමාගේ ජීවිතයේ අනිත්‍යයට කඩපතක් වාගේ දැක ගැනීම පිණිසයි. ඒ අනුව සලක බැලීමේදී බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා ඔය ලෝකෝත්තර නිවනටපත් උනේ සතර ගමනේදී මෙන්න මේ ගුණාංග හතර දියුණු කරගෙනයි. සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා. ඉතින් මේ විදිහට අපේ සාන්තිනායකයන් වහන්සේ විසි ආසංක කල්පලක්ෂයක් පුරාම බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා මාර්ග පරාජයකට ලෝතුරා බුදු පදවියට පැමිණ 45 අවුරුද්දක් මුළුල්ලේ දසූ අමාදාම් වැක්ෂෙන් සූවිත අසංකේ නව කෝටියක් ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර සැමිනේවා අනාමිතේ බල මානෙල් මා සුවඳ විහෙදෙන ප්‍රේම කුපත්මින් අස්සංග සමන්වාවත බ්‍රහ්මස්වරයෙන් සුදු බුදුරැස් විහෙදෙන දලදා ස්ථාන්යෙන් යුතුව අදිෂ්ඨාන බල පිහිටුවා සුවාසු දහසක් ධර්මස්කන්ධයේ දේශනා කළා සමන් වහන්සේ ආශ්‍යාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ නිපානක් දෙරෙන්නාසේ පිරිනිවන් වැඩියා සාතන් වහන්සේලාද පිරිණි වුණා. සෙසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව සෝකයේ කර්මාරූපෝ මිය පරලොව ගියා. වැඩිහිටි විහාරස්ථානද රාජධානි උයන් පුකුණු මාලිගාදී සියල්ලද කාලයා ව්‍යවයන්ෙන් නැස්තාවශේෂ වුණා. මේ වාගේ රහස සාරිකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ඒවා දරුවන් දෙකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් වශයෙන් බුලතෙන් බේසෙන් හේතෙන් පරිහරණය කරන අපාපදී ආත්මභාව සියල්ලක් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මයක් ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි යමකිසේ නොකවත්නා බැවින් අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බැවින් හා පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලුම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛ ආදි සත්‍යයි මේ දුක ගැන දෙන තෘෂ්ණාව සමුදය සත්‍යයයි. දුක සමුදයක් නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයයි. අනන්ත පරිමාණ බුදු සසයේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පුරෝ පාරමී බැලෙන් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනම අජරාමර අමා මහ නිවන් වැඩියා අපට අප ජීවිතේ පුරා රැස්වන සෑම කුසලයක්ම පාරමී බාටපත් වේවා සෝධිකාක් නිදරුම් බාටපත් වේවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාටපත් වේවා සතෝ බෝධියෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගන්නවා